ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹට ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නායනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමස්කාරය කියමු

සරයුඤ්ඤත බුද්ධ සාසනේ දුනාත මත්තුනෝ බුදුහාමුදුරුවෝ වාග්යවත්තු අසත්තු සෞඛ්‍ය සම්බුද්ධ සර්වක්‍රාණෝ සම්යන් වහන්සේ විසින් දේශනා කරන ලද අවුරුද්දේ සූත්‍රයේ ගාථා දෙකක් මේකපත් උනේ අවුරුද්දේ සූත්‍ර දේශනාවේ කාකච්චි එකකට පෙර ලෝකහල වූ සිටි සර්වඥාන් වහන්සේ කාර්යයේ දේශනා කළ සූත්‍ර දේශනාවක් කෙසේ කරුණාවෙන් වහන්සේ කර්මවතේ නමේ ආශ්‍රිතව ධාරස්ථානයේ වැඩිමනා එක්කිනක අභිපෝතියේ අග්‍රත් ශ්‍රාවක මහරහතන් වහන්සේ අමතා වදාළ අභිරෝ අපි ගමතරයට වඩිමු. තව පින්නේ පරස් වලින් කාලයේ තියෙනවනේ කියලා. ගමතරයට වැඩියා. අපි මහරහතන් වහන්සේට විග්‍රහ කළා ඒ රස තිබුණ ලක්ම දෙකේට ධර්ම දේශනාවක් කරන්නයි තියෙන්නේ. ඒ වෙනකොට කලවක් යනවා කියන බැඳෙන නිසා ඕකට යන ධර්ම විවේචනාට උන. අපි තුන් මහරහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. හැදන් ධර්මයන් දිත්තේ අප්‍රකාරයක් ඇති වුණා. සාතුන් වහන්සේ ඉතිරි සාමයන් වහන්සේ නමක් උමතකට ධර්ම දේශනා කරන්නේ. සරුවඥන් වහන්සේ බව දැන අභිමහරහතන් වහන්සේ විතරක් කරාදු ඒ ප්‍රඥයන් ඉක්මනට පාත් කරමින් ධර්ම දේශනා කරනවාසේ. වේලාවේ අභිමහරහතන් වහන්සේ අනේක විට ආපිරාදි සහාපයන් දක්වලා ආපේ ලෝක ධාතුවේ ඇහිල්ල සාපාදක වේදනා කරා. ප්‍රඥාව විස්මිත වුණා. ශ්‍රාවකයන් වහන්සේ මෙච්චර අනුභව සම්පන්න නම් සාතුන් වහන්සේ කොටේ අනුභව සම්පන්නයක් දෝ කියලා මහා ප්‍රතාපයකට පත් වෙනවා. සර්වඥයන් වහන්සේ අපි තුමාලා සංවාදයේ සමග තැනදී ආපසු ඉලාරස්ථානයට ලැබියා. ඒ වෙලාවේ විශාල සැපෙද්ද ධර්මශාලාව ඇතුළේ සිටියා. ඒ ධර්මශාලාවට ඇතුළත වදාළ සිතේ කරුවක් කරනවා ඇතුවා මහගෙනු. මේ අපි ඉස්තරයන් වහන්සේ ගමත වේතර දේශනා කළ ගාථාවක ඇතුළත. දෙනෙතුවා නිවාස තුන්වහත්. දෙවන් දේශනා කරන්නේ දේව කිතුන් වහන්සේ එකක් හදමින් ගාථා දෙක සම්බන්ධ කළා. සර්වඥාන්සේ සාදුකාර දුන්නා. මගේ ශ්‍රාවකයෝ අප්‍රමාද විචරණයෙන් වාසය කරනවා කියලා සාදුකාර දුන්නා. මෙන්න මේ ප්‍රවෘත්ති පහදා ගැනීම අපේ දරුවන් යන මහන්සියද ඒ අභිභූ මහරහතන්වා එදා ප්‍රකාශ කළ ගාථා දෙක අවතරතේ සූත්‍රයේ වාසේ දේශනා කළා. දැන් අපි සරණ බලමු මේ ගාථා දෙකේ ප්‍රතිතේරය. ආරදත එක්කමත විඤ්ඤත බුද්ධ ශාසනය බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා නම් වූ සාධන ප්‍රතිපදාව ආර්ගත ආරම්භ විදියෙන් පටන් ගන්නවා එක්කමද ඉස්තර ධාතු විදියෙන් ඉදිරියට ගමන් කරේවා යුද්ධෙත් මාර්ග භාගයෙන් අනුලවාගෙන මේ ප්‍රතිපදාවේ ජීවිත පරිත්‍යාගයෙන් මෙලෙස්වා ගුණාධ මක්ඛිනෝ තේන හේත මායාවේ තේනාව කම්පා කරත්වා මලාගාරංග සුන්දරෝ මත්ත පක්ෂයේ මද ගන්න ඇට භාගණීයෙන් කරන කල්පසක් තුනී තුන කරන්නා කියන්නේ හේත මායාව තුනී තුන කරත්වා යෝ නිමාස්යෙන් ධම්ම විනේ අප්‍රමත්තෝ විහෙති යම් කෙනෙක් මේ බුදු ධර්මයේ එවකට සිටිනේ වීර්ය කරන්නේ නම් පහළ ජාති සංසාර ජාති ආදී සංසාරයේ අක්කර දුක්ඛාන්තං පරිද්දේ දුක් නිරවර කරන්නේ ඒකයි ගාථා දෙකේ දෙකේම නැවතාවක් කළ සබලමු ඒ බුදුසම්පදේහි සීල සමාධි ප්‍රඥා වශයෙන් පුරන්න තියෙන කාමයේ ප්‍රතිපද ධර්මයේ ආරම්භ කරත්වා යොමු කරත්වා පරාක්‍රම වීර්යයෙන් ජීවෝට කියනවා මදලක් නැතේ වර්ණයෙන් කළ දල්කට සුදු විසුණු කරන්නක් නේ මාර තේනාව සුදු විසුණු කරත්වා යම් තේනේ බුදු සමනේ එරෙදෙති තේනෝනේ ඊට වරනවා නම් ජාත්‍යාවේ සංකාරයේ අක්කර දුක් කෙලවර කරනවා ඒකයි දෙදේ දැන් අපි කලක බලමු මේ දේශනේ කියන එක තේරුම. මෙතන කියනවා ආර්ථක නිස්සමත යුද්ධ කියන වචනේ තුලක තේරුම. අපරාධෝ කියන එකේ තව තේරුමක් තියෙනවා. අපි කලක බලමු මේ මුල් සඳහන් වෙච්චේ වාකාපදේ තේරුම. ආර්ථක නිස්සමත යුද්ධ කියන්නේ දීර්ඝයේ අවස්ථාවක් නෙවෙයි. ජීවයේ තියෙනවා ආරම්භ ධාතු, ඒකම ධාතු, ආත්ම ධාතු කියලා අවස්ථා තුනක්. ඒ තුන සම්බන්ධව මේ විදහාලු. මේ හරියට කලින් කිව්වා වගේ. ඒ කියන්නේ සංග්‍රහ භූමියකට යන සංග්‍රහ සූරක තේනාදිත සිටිනේ තමන්ගේ පිළිපෙට කියන ආරගත වික්‍රමත දුර්යත දේක විද්‍යාත්යක ඒ රාගය අරගෙන ඒ වගේ තමයි කරුණාඥාන වහන්සේ මේ ප්‍රේත සංග්‍රහ සංග්‍රහයෙන් යුද්ධ දුන්නේ ඒ සංග්‍රහයක දැක්ක ඉහි පැවිදි රාගයන්නේ නිර්ධාරණය කරනවා සීල සමාධිඥාන පිළිමේ ආරම්භ ධාතයෙන් පටන් ගන්න ඕනේ එක්කම ධාතයෙන් ඉදිරියට යන්න ඕනේ පරාක්‍රම ධාතයෙන් මේක පරිත්‍යාගයෙන් යුතුව අවසානයේ දක්වා යන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද දෙලෙස උපමාව වචනකින්කල කරවත බොහොම දුරයි. ඒක මේ මත්යේදී ඇතුළේ පරිණාමයක සූර්යය. තරම්ම ඒ මත් අදා හේතුවක් එනිසා මත් ඇතුළු බටරින් කළ උදා කරවතක් කලාවෙන ගමන වගේ මේ දීර්ඝ සංසාරයේ පටන් ලබ කරගෙන යන ගලා 500ක් වතන ඇති මේ කෙලෙස් නර කෙලෙක කලවා හරිද සුනි සුරු කරලා මේක උච්චේ. සතරකල්ු ආරම්භදා සුජීවිකයන් කුමක්ද? එක්කම දාපියේ කියන කුමක්ද? පාස්කම දාපියේ කියන කුමක්ද? දීර්ඝ දීර්ඝ දීර්ඝ දෙයක් විතර කලබලයි. දීර භාවෝ දීය. දීර්යාවේ ස්වභාවය දීර්යයි. දීර කියනකොට කාටත් තේරෙනවා මොනවා සත්‍යවත් වෙනවා. සත්‍යවත් කියන එක තමයි දීර්ය කියලා කියන්නේ. ඒකෝද සත්‍යවත් කායත්වයේ ආත්ම සත්‍යය ඇතුළේ දීර්ය. ඒ ලක්ෂණයට අනුකූලව උත්සාහ ලක්ෂණ දීර්ය. උත්සාහ ලක්ෂණවා දීර්ය. මේ දීර්යයේ ස්වභාවය නම් උත්සාහවන්ත බවයි. උත්සාහවන්ත කරන බවයි. උත්සාහ ලක්ෂණ කියන්නේ සමන උදාහරණය. විපාකයෙන් අනුලවත් උත්සාහ කරනවා. නිසා මේ විදියේ උත්සාහවන්ත බව එහි ස්වභාවය. ඊළඟට සම්බුත්සානං උපක්‍රමකට රත. එකට උපදින දෙත් ප්‍රයත්නයන් දුකෝදී. එළියේ කරේ ක්‍රියාවලිය. ජීවිතයේ ස්වභාවයෙන් නම් උත්සාහයක් කරයි. උත්සාහ කළොත් කරයි. ඒක ක්‍රියාවලිය නම් ඒකට කියනවා එකට උපදින චිත්ත ඡාය කියන්නේ ඉරිදෙනවා. සාහිත්‍ය දෙනවා. දුකෝ දෙනවා. උපාසනමනේ කියන දුකෝ දෙනවා. ගයි දෙනවා. අපකට දෙන්නේ නැහැ. ඊළඟට මේ කියනවා වැටෙන ආකාරය අසාරි තේරෙනවා පසුබට. ඒකෙන් පසුබට වෙන්නේ. පසු ගන්නවානේ නෑ, ඉරා ගන්නේ නෑ, ඒ වගේම අලස වෙන්නේ. ඒක තමයි ගැටේ නැති කීදී කියන්නේ. ඒකට ආසන්න හේතුව සංවේග පදස්සා. සංවේග පදස්සා කියන්නේ සංවේගයක් ඇති කොටයි දීර්යය. තවත් කියනවා සංවේග වස්තු, ක්‍රියාකාරක වස්තුව පදස්සා. ඒකෝ කියන්නේ අපි කලක බලමු මේ දීර්ය උපදීන හේතුන් දේවල් මොනවද කියලා. ඒතර කියනවා සංවේග පදස්ථාන කියලා. මේ උපදෙන්නේ ආකන්න උපකාරයේ සංවේගය. දැන් පසුගියෙන් වාගේ ලංකාවේ බොහෝම සංවේගයක දේවල් සිද්ධ වුණා. ඒක නිසා මිනිස්සු ලැබි ලැබිමින් සිල් පුරන්න භාවනා කරලා ඒක උත්සාහය සංවේග වස්තු අටක් තියෙනවා. ඒ මොකද සංවේග වස්තු වලට ජාති ජරා ජාති දුක්ඛය අපාය අතීත අපස්සක වත් දුක්ඛං ඥානාර කවිච්ච දුක්ඛං සංවේග වස්තු විමානියත් මේ චතුරාර්ය සත්‍ය අපට තියෙන මේ වාතාව සංවේග කියන්නේ සංවේග උපදවා ගන්න කාරණා හයක් තියෙනවා. ජාතියේ සිට දිවිම සංයමයේ උපදවා ගන්න ආරම්භ ජරාව, ව්‍යාධිය, මරණය, අපාය දුක්ඛය, අතීත සංසාර දුක්ඛය, අනාගත සංසාර දුක්ඛය සහ අද ජීවත් වෙන සඳහා ප්‍රාප්තිය උපකරණ සැපයේ දුක. ඒ කාරණා අතර සංවේගය උපදවා ගන්න පාඩකයක්. ඒක අපිට සංයෝජනයේ කාර්යයේ පරිවිද්‍යාවට යෝනිසෝ කරානම් ඒ අපදාරුකේ ධම්මකාමයේ තියෙන මාතෘකාව. සංයෝජනෝච සමයේ නිමේතු කාලේසු සංවිද්‍යාවට යෝනිසෝ කරානම් සංයෝජන වස්තුවක් ඇතිකල සංයෝජනයේ කාමයක් ඇතිකල සංයෝජ වීම. සංයෝජන වූ කරත්තා දෝෂින් ජීවිතේවා. මේක මාතෘකාවක් වෙනත මාතෘකාවක්. එතකොට මම ඉස්සෙල්ලා හොරන්න ඕනේ මොකක්ද මේ සංවේදී කියන්නේ? භෝජනා සංවේදී කියනවා කෝප ප්‍රකාශය. මම කියන්නේ ආදාහකට ගන්න සංවේදී වගේ. ඒක මොකක්ද මේ සංවේදී භෝජනා පිළිගන්න තියෙන්නේ? රෝග වේද, අනුගාත වේද. ඇත්තම රෝගේ සංවේදී නෙමෙයි. සංඝාතෝ සංවේදී නෙමෙයි. ඒක මොකක්ද මේ සංවේදී කියන්නේ? සාමයේ කියන්නේ කුමක්ද කියන එක කොහෙද බැලුවොත් සාම වැඩක සංඥාන්නේ කියනවා. මේ කඩේ ඇදලා තියෙන්නේ කල්පයේ උපකාරයේ පෙරට කොට ඇති විද ඥානයේ කියන කාර්යය. සාම විද. ඒකෝ සාම විද කියන්නේ රාගයෙන් පරල යක්රා පෙරලා එතන බයන්නට කියන්නේ කියන්නට උරුදු වුණා. ඒ යනවා. ඊළඟට ගානට ගායන කියන අවකාශන ආදේශය. අයෝම ඉන්නකම් හේතු කියලා හදන්න. ඒක මේ තේරුම සම්‍යක් ප්‍රඥාව. සම්‍යක් කියන්නේ සම්‍යක් ප්‍රඥාව. නිවැරදි අවබෝධය. නිවැරදි නැතිවීම. නිවැරදිව අර්ථකාරය. දැන් අපි උත්පත්තිය ගැන ඉතලා බලුවාම දැන් සදා දරුවේ. එයා මේක ජීවිතේට උපන්න දරුවෙක් ගැන බලමු. ඒ දරුවා මොනෝම දෙමෝපියන්ගේ දීකක් නැත්තම් මොනම කරණක්වත් නැහැ. ඉතින් වගේට තමයි මමත් උනේ කියන්නේ. මම ඔය වගේම බුදු කුරු සායනය කරගෙන මේ කැටියක් වගේ ඉඳලා තියෙනවා. මෞතුමේගේ ජීවිතාගේ වෛද්‍යවරයාගේ සේවක සේවිකාගේ තියෙන්නේ නැත්නම් මට කිසිම අවුලක් නැහැ. මේක මම ඉක්මවලා යනවා. අයත් සුබ දිනවල වගේ. අවසානයේ ආවේ නැහැ. ඒ අරමුණාවක් ඉන්නේ සමාජ තමයි මේක කරන්නේ. ඒකනම් දුක්ඛ දුක්ඛ සම්ලේ කියලා තවත් මූලපාණ්ඩ වෙනවනේ සංසාරයේ තියෙන්නේ. අර මහා බෝසත්ලාණන් මහත්මේ දාසාකින් මේක වගේ දෙයක් තමයි වයිෝති. කලින් දැකලා නැහැ. ඒ පිළිවෙලින් එනවා මේ කවුද? බුදු වෙලා වත බැරිලා කරමිතා කරගෙන යෝධ වේලා කෙටි මුදා යනවා. ඒක ගෙච්චිදලා එයා හරිනම් ඉඳගෙන නැතිලා දුරුවන් වෙලා බොහෝම බලන්දේවා. සියලුම කිව්වා සංඥාතිය කිව්වා ස්වාමීනි මේ අසුවාගේම නිරෝධී දෙන්නේ වාස්තුවේ. ඒකට දෝෂතුන්වහන්සේ කිව්වා ඒ රත්වාට ඥාඥා ඥාතත්තාය සත්තරණ යනබරිතේ. ඉතින්කට නින්දානේ අපරිමයි අපේ ගැටලුවා අපිට ඒකම භාවනාවක් නෑ කිව්වා. අයත් ආගෙන දැක්කා කෝපය. අර වගේ නෑ. ළමයක් වගේ නිරෝගී ඉස්සේ මේ රෝගය විතරයි. ඉදිරි ගානවා, කැලි ගානවා, දැන ගානවා, අඬනවා. ඒ වගේම ඕන වේදනාවෙන් තේරෙනවා. වේදනාවක් වීරත්වයක් ජාතිය, ජාතකයන් සත්‍යයන් විද්‍යාවිදෙත්. එදා පාපතරින් මේකම භාවනාවට ගන්නවා. තවත් ධාතු ගැන උදාහරණ වල දුක් ශරීරයක් දෙනවා. ඒ වගේම අපි කියන්නේ. දැක්කද කියලා උත්තරනේ මේ තමයි අතුමාගේ ජීවත් වෙච්ච මිනිස්සය නිය පරිලෝකය. ඒකේවා ඊරත්වක ජාතිය ජාතකාර සත්‍යයන් මරණංග වෙච්චි. සදීමක නින්දා වේවා උපානිකාර සත්‍යයන් මරණය වෙන්නේ කියලා ආපස්සට. මේක මේ කවු තුලින් ඉඳලා සංවේගය වුණා. අර කතාව කරගත්තා. ඒක තමයි අපිට කරලා යපිදම්මෝනි ගානම්මෝනි ගමනසෙතෝ දෙකමින්නක් වත්තේ සිතම්බං අර සුදු වෙනා දේශනා කරපිට ඇති මම දෙරණ ස්වභාවය ඇත්තේ මම දෙරණ ස්වභාවය නොයේදී මොයේ කියලා හිතන්න ඕන යපිදම්මෝනි ගානම්මෝනි මරණමෝනි මරණමනසෙතෝ මම මම ඉඩ වෙනවා මම මරණය කරනවා ඒ ඉක්මවලේ නිරාමයේ තියෙන කිතල කොට කවුද කියන්නේ සම්‍යක් ප්‍රඥාව. අන්නේ කෙනා මෙතන සම්‍යයේ වස්තු අතර ඇත්තම යැකෙන කොට සංවේදී උපදිනවා. ඒ සංවේදී නිසා මොකද කරන්නේ? දීර්ඝවල. ඒ නිසා මේ වඩන්න සංවේගය අදනම් වෙනවා කාලක වෙනවා මූලාධාරය. ඊළඟ විරියාරම්භ වස්තු කියලා අටක් තියෙනවා. මොනවා විරියාරම්භ වස්තු අද? ඒ කියන්නේ ඊයේ අතංගයෙන් උන්නත කාර්ය ඇති කරගන්න. දැන් බොහෝ දෙනෙක් ඉතේ ඉතාම උදාහරණ නැහැ කියලා වැඩ දෙනවා. වාගේම ඉතාම පිළිදැලේ කියලා වැඩ දෙනවා. සාමාන්‍යයෙන් කියලා වැඩ දෙනවා. ඉපදේ වැඩ දෙනවා. වාගේම ඇන්දාට දැන් ගොඩාක් සෑවන ගන්නේ. වාගේම උදේ උදේ ආහාර ගන්නවා දැන් උදේ ඉඳන් දැන් යන්න බෑ. ඒ වගේ එක එක දැන් සීතල වැඩි දැන් උදේ වැඩි කියලා ඒක කාරණා අනුව වැඩ දෙනවා. නමුත් ඥානවත් වීර්යවන්තය සමාත සීතල ආවක් මේක ගණන් ගන්න. උෂ්ණාවක් ගණන් ගන්න. ඉතා පාන්දරයක් ගණන් ගන්න. ඒ වගේම ඉතා සංඛ්‍යාවක් ගණන් ගන්න. උත පිළිවෙලකට ගණන් ගන්න. උත පිළිවෙලකට ගණන් ගන්න නෑ. ඒ කාරණා අතර අභිගමගෙන අවන්නේ දෙලෙන තියෙන කටයුතු වලදී උත්සාහවන්ත වෙනවා. ඒක ගාගන්නවා. අර සිල්කම් බව රැකගුණන්නේ සාන්දවා දෙවිවර අධිරාජේ උපදේශ අතර තියෙනවා ඒ දෝනිකං සිය දුක්පතේ සියාන සක්මානදී නපුක සතෙන් භගෙවිය පඤ්ඤාං විරියං වදමිතේ සම්බත්තෙන් නිරුද්ධ අනංග භක්තං විකල සැලේ වෙලාවේ අදා වැළපීම දුකටපත් වෙන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. එන ක්‍රියාවක් නෙමෙයි. ඥානයේ කනුව සදාගත ඉරියතොත් නිරෝධ මාර්ගය සිද්ධ කරගන්න ඇත්තේ ශ්‍රේෂ්ඨ අසක්පා සමානයි කියලා අනුසාධනා කළේ කියලා. ඒක බුදුරජා කියනවා කුමාර කාලේ. ඒ වගේ මේ දීර්ය කියන එක අර විදිහේ ක්‍රියාරම්භ වස්තු. ඒ කියන්නේ දීර්ය වඩන්න කාරණා ආව ඉස්සරහට යන උද්‍යෝගීන බව තමයි දීපු. එන්නතුන්වත් බහලා තියෙනවානේ අපේ බෝසතාණන් වහන්සේ දෙලක ව්‍යාපාරිණයක ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ අන්තිගතන දෙලඳ වරුණම් වාගේ විශාල පිරිසක් එක්තුනා කියන ජනපදවල වෙනදාමත. ඉන්දියාවට කාම්බෝඩියට යන බොහෝ දෙනෙක්. ඒ ගමන් වලදී ආකාර මාර්ගවලදී බොහෝ දේ දවල් තියාගත නැත්නම් පාස්ති දෙන ගමන් කරයි. දවල් කාලේ දැන් රත් වෙනවා. ඔයගෙම ගොනුන්ද කොහොම රත් වෙන්නේ? එනිසා එවනක් කාලවලදී දවල් කාලේ ආහාරයක් දෙනවා. සාත්‍යයට ඉරද හරියක් වගේ ටිකක් දෙනවා. ඒ යනවත් ඒක දවසකදී. තව එක දවසකදී එහා රට කියන්න පුළුවන්කම තියෙද්දී මුලින්ම යන මේ වට මාර්ගයේ අවසතෝල නිදිගන්නේ. අන්තිමේ ශ්‍රවයන් ගොන් ආපස්සට ඇවිල්ලා රවුම් කරලා ඉදිරියට නැතිවෙන්නේ. මේ පාතර ගානකොට දන්නවෙතු ඔබ පුර ග්‍රස්ස ආපස්සට ඇවිල්ලා. පස්සේ දෙන්නේ වතුරක් පිළිදෙනවා. ඒ ඡායන්නේ කලකාරණි දෙවියන් මොනකවදාගෙන යන්නේ නැහැ. වතුරක් පිළිවෙනවා. දැයිද මිනිස්යන්ට දීමක වාසනය, ගොඩොල්ල දීමක වාසනය, උදාහරණ මොනකට තෝරා ගන්නවත් දෙයක් නැහැ. ධාර්මික වංශා ගන්නවත් වතුර නැහැ. කාමී තිබුණාට ආහාරාදී තිබුණාට කෑම උයා ගන්නවත් වතුර නැහැ. සත්‍යම දෙනවා බලවත් කම්පාවට පත් වෙලා නැද්ද කියලා. දැන් අපි ඔක්කොම ඉවරයි. නමුත් මේ භෝගතාවයන් වහන්සේ ඒ සියල්ලන්ට පස්සේ යන්නේ කෝටම සත්‍ය වාහනේ තමයි සැප අපිට කියන්නේ. ඒ කියන්නේ ඒ වෙල ව්‍යාපාරය කියන්නේ සත්‍යය. ඒක නැත්තා කෝටතරන් මහන්සිය එකට දාලා එකක් තුල ඇවිදගෙන කියනවා. යනකොට මේ කාල වාල්පා කාන්තාර යයිමයි තේන්නේ එකතැනක තිබුණ ඊටම සමුදාන. අවසනාතරණයේ පරිසර සමුදාන කියන්නේ නෝරදාම සිය කියලා රැකගෙන ඒක කැටේවා. ගැටෝ දැක්වුණා විතරවලනේ. ස්වාමීනි අපි මෙතන පාරණ ගානෝ මෙතන වතුර තියලා දෙන්නේ. හැමෝම උදළු උඩ යවුල් අරගෙන මේ විශාල දැලි පොර ධම්මනේ හැට වේලක් කරකට විශාල පොකුණක් හැරෙනවා. මොකද දැලි අදාළ නිසා හැට වෙන ආරම්භ වෙනවා. ආරම්භ ආරම්භවල ගල්පරුවයක් හසුරුවනවා. කොහොම කොටේලා දැන් ඉතිරි වෙලා අපේ උත්සාහය දීපරයි කියලා හැමෝම දැලි නැති වුණා. නමුත් බෝධසාරන් වහන්සේම වතුරටේ මුත්තේ නෙමෙයි සුවාසයේ තියෙන මේ කරක් ප්‍රගතියදී ඒක යන්ත්‍රයක් පටන් ගන්නවා ආරම්භලා කියේ. ඒක විගතක නියාමයේ උත්සාහයේ ඒකම දාපියේ. ඒක නිමාව දක්වා කියන්නේ කියන කරක්ම දාපියේ. උනාසේ තමයි අතරැතිමේ කුණා ගරුව අපි දෙන මේ ගල කඩන. අනිත් පැත්තේ තියෙන ඉවර ඒ දත්ත අපි දෙන උදාහරණ අපි දැන්නා පහම වුණොත් ඔක්කොම අතර වගේ. ඉතරමගේ නාමයකට කියනවා. අපේ ප්‍රමණක් නෙවෙයි. මේ මාගේ අනේ නැත්තන් අර පිළිගම් වෙන්න දෙන්න වර්ධ ගන්නවා. අපි දැන් ගල් කඩු. දෙන්න කුලියටියක් ගත්තා මාගේ කාලෙක කුලියටියක් ගහනවා. ගොල්ලන් වාසේ ආති බලන්නේ තු කුලියෙන් යනවා. ඊළඟනේ කේරකලවත් එහෙම අපේ යනවත් කුලියෙන් ගන්නවා. හැබැයි මේ අපේ තියාගත් දැන් ධෛර්යමත් වුණා බෝසතුන් වහන්සේ නිසා. කොහොමද වැඩි දිගනේ උත්සාහ කරනකොට ළඟින් ඉන්න කෙනා උත්සාහම දේරවන්නේ. මේ සෑහෙනාවක් මහත් මහත්යෙන්නේ ගල කඩන කඩාගෙන යනකොට මේ ගාමිණී ඇත්තට වතුර කපියක් නැහැලා මේ කඩන්න පටන් ගත්තා. ඉතින් මේක විශ්වාසයෙන් ගල කැඩුවා. ගල කඩනකොට ගල දෙතුන් වෙනා අර භවගතක් කරන්නේ උපහාර ජල සඳහා පහත් විදිහ පටන් ගන්නවා. මොකද මේ යටි යනවා උපන් ගංගාව. ඒ හැමෝම අවදි කරවල කියව කවුරුත් එන්නේ ඉතිේ ඔක්කොම කැඳවලා කාටත් නාවන්න දීගන්න සලස්සලා ගවයන්වත් හොරලා. එතන අලුව ගැනගෙන යාගෙන ඉහාගෙන අනුභව කරලා ගොනුන් දැක්කම දීලා ඒක පොඩි කුච්චේතුවා කාටත් දෙන්නේ වතුර දෙන්නක් තියෙනවා. ඉතින් ඔය ජීවිතේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඒ මාර්ගය දේශනා කළා අතලැදෙනකොට මහානයි කියලා. අපේ ශාස්ත්‍රයේ මහානයි කියන්නේ ඒ කාර්ය අතලැදිය. හැබැයි අනිදීම අලසයි. මේ කේන්ද්‍ර විලාසය තේරෙන්නේ. පිළිගාරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විස්තර කැඩවලා මේ කතා ක්‍රෝධයේ දේශනා කළා. මානේ ඔබයි තමයි දෙන්නා මේ මහා කාන්තාරයේ ගල කලක් මතු කරගන්න කියලා උත්සාහ කරනවා. ඇයි මේ බුද්ධත්වයේ නමංගා අර්ථ වෙන්නේ? ඔබේ දා ඉතින් එකතු වෙලා මේ සාල්පාල පිළිසකට ගලේ ලබා දුන්නා. එදා කිසි අර්ථ කමක් නැතුව අපි දෙන්නේ එකතු වෙලා ගලේ කඩුවාද? එනිසා ධර්ම පිළිකලා ගන්න එපා. අර්ථ වෙන්න එපා. උදාහරණයක් දෙන්න. උදාහරණයක් දෙන්න කියලා පිළිගත් කරන්නේ ඒ දෙන්නේ කරත්වාද ඒ විසුද්ධාර්ථයේ කුතුහ විදේ තවදුනා. බුදුමගාගේ මාතෘකාව අපිලාතුනෝ වන් උපතේ පනංකා උජංගනේ සක්ක සපං අමිඳුන් එවං දීර්ය බලූප පන්දෝ අපිලාතු ඉන්දේ කදයත් සම්දෙන් දීර්ය වංශයෝ වාලකා පාංකාරේ මේ මාර්ගා මේ මාර්ගය සඳහන් අපු කරගන්න සමත් වුණා ඒ වගේ එක්කෙනෙකුගේ උපාසක උපාසිකාවෝ ජීවිතයේ කාලයේ හත් වෙනා ජීවිතයේ පරමත්වයේ ඉදුවාගෙන චිත්ත සංකාරයේ කෙරෙන්නේ නිවනවා අර සංකාරයේ නිවේලා සමාහාරයෙන් ලැබෙනවා කියන දේශනා කරනවා. ඒ නිතුන් වාසේ මාර්ග ප්‍රාණිකමනේ කළා. අන්නෙකන ප්‍රධානයෙන්ම දෙවිද පිළියෙල. ඒ මොනවාද? පටන් ගත්තා. මේ විදහාරන්න පටන් ගත්තා. ආරම්භ දාපිදී. කවුරුත් ඇතිවෙන්නේ වෙලා සතන් කැලේම ආරම්භ දාන්නේ කිව්වා. ඊළඟට මේක හැක වේගම් කරන් යමුරටම කාරගෙන ගියා. ඒක නිකම දාන්නේ. ඈත ඈත ගාවි ඇදගෙන ආරම්භෝ. ඒවා ආරම්භ කියේ. ඊළඟට ඕලක මහත්මයේ අතරට එකතු වෙලා පරස්පර ධර්මයේ කියන කලකැලේ. ඒ නාමයේ අනුකීර්ති කියන ධර්මයේ නෑ. මේ දහස් ගණනාවක් හේත දහස් ගණනාවක් ගාවයන් ජීවත් කරවන්න ඕන කියලා බලාපිරියෙන් උන්වහන්සේ ගල්කරුවන් අන්න එකක් ලබාගෙන එයාගේ අපහසු ගතිය මේක ප්‍රතිලාභ ආකාරයෙන් උගන්නේ ආරදත මුක්කමත දුර්යත සුඛාදේ සුඛාදේ නෛර්යානිකයි එන්නේ මෙතන මෙතන වාරයක් ගානේ දුරට එන්නවා සම්පූර්ණව ඒ නිසා මේ පිළිවෙලක අධ්‍යාත්මික ප්‍රේතය කියලා ප්‍රජානක බොහෝ තැන්වල දේශනා කළා ඒ අනුව සැලක බැලීමේදී දෙවියන් කියන එක බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ නව ආකාරයකින් ක්‍රියා කරනවා බලට උත්සාහ බෝධිපාක්ෂික ඉස්සරහ සාමයක්කදාන අතරයි ඍද්ධිකාග අතරයි ඉන්දිය ධර්ම පහයි බලධර්ම පහයි බොජ්ජංග ධර්ම අටයි මාර්ගාංග ධර්ම අටයි මේ කියන්නේ කොටස් අපේ අපේ දැන් ප්‍රමාණයක දෙවිස්තර නවයක මේ වීර්යය ක්‍රියාකාරී වෙනවා. බලන්න සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියන්නේ වීර්යය. ඒ වගේම මේ ප්‍රතිපාදිකයන්ගේ වීර්යය. මේ මුදලේ කියන්නේ වීර්යය. ඉතින් ගාමී කියන්නේ අවලක් වීර්යය. ඉතින් සම්බෝධ්‍යම කියන්නේ දුර දුක විශ්ලේෂණය වීර්යය. වාගේ සම්මා වායාම කියන ආදර්ශයක් මාර්ගයේ තියෙනවා. ඉතින් මේ අනුව තරක බැරි වෙන්නේ දීදී දෙයක විදින් පරිදි දැයකට වස්තරාවක් උසස් දෙයක්. මේක කියනවා නම් කවදාකවත් අලසෙන්නේ අර ආලෝක සූත්‍රයේ තියෙනවානේ ඉන්දියේ දුක්ඛං නැත්තේ සංඥාය පරිසුද්ධිය කියන ඉන්දියේ දුක්ඛං නැත්තේ කියන ඒක පොළොවේ තියෙනවා සමන් ගෙනියන වැඩ කටයුතු වල නිමාවක් දැක ගන්න පුළුවන්. මේක ඉදිරියට අත්දකින්න පුළුවන් කාරණයක්. බොහෝ දෙනා මේකලයි නැත්නම් පුදේ මහාන්දර වැඩි නැත්නම් රැවුලා වැඩි ඔයාගේ ඉතින් අපදේශයක්. අපදේශයක් කියන්නේ කාරණාවන් නිති කරගෙන අතිරුදු කාරණා. ඒ කාරණා වල සමගියේ පරිහානියට ප්‍රමාදයට හේතුවක්. ඒකා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා කොයි වෙලාවකවත් ගන්න තියෙන දේ හදාගන්න එපා. හදාගෙන කලෙදී කලෙදී කියන උදාහරණ දෙකක් කියලා කියනවා. සතියේ කාලේ අපි අත්දැකීවා සාධුවාරණ තේරෙන්නේ අපි බොහෝ උත්සාහයෙන් වැඩ කරන කාලේ ධාතු පුරාම අතරක් නෑන කටයුතු දෙදේ ඉන්නවා ක්‍රිස්තියානි දුර්ගා වෙනවා ධර්ම දේශනා කරනවා ඒ වගේම වත් පිළිවෙත් වෙනවා ඒ පාන්දර අතරින්ලා එයා ගහන එක වැඩ සටහන් දෙනවා. ඒ කාලය තුල සමහර අවස්ථාවල මම ඉතරයි. ඉතින් අනේ මේ වෙලාවට බුද්ධ වන්දනාව පිළිගන්නවා. ඒවා කඩවල සිත්යන් මේක අවන්ත නියමිත කටයුත්ත දැන් අපි කියන උදේ පාන්දර නැගිටින්න ඕනේ. දැන් මේ රටවල බොහෝ දෙනා මේ පාදල දෙකේම අභිවිද්‍යාව යහන තියෙනවා. ඒ මොකද චේතනාය හරි නැත්නම් රාත්‍රියේ බොහෝ වෙලාවක් අවදිින් අභිවිද්‍යාව වෙන නිසා. කාලකතාව හදාගත්ත නම් පාන්දර හතරකාරී අවදියේද මේ සීත වේදනේ ගන්නෑ. ඒ අවදි වෙලා කලමෙන්ද සමාගේ ආගමික වස්තුවේ තුළ එන්නේ ඕනේ. ඒ පාදල නැගිට ගමන් ජලය පානය කරලා එරිදු වෙනා පුදුම වදෙන්ට දීලා පන්සල් ආරගෙන පුදුම නැගද පිළිත් ඒවා භාවනා කරන්න ඕනේ. සෞඛ්‍ය ජීවිතයක ආරම්භය ඒකයි. සෑම දවසක ආරම්භයේ අර වගේ ප්‍රතිපත්තිය. දැන් ගුරුවරයාගේ බෞද්ධයෝ මේක හොඳට කරනවා. ආන්දර හතරක ආවේ ලකුණා දරුවොත් එක්ක රාගේ හතර ඉන්නකොට බුද්ධ පූජාව දෙලා බුදුන් වැඳලා භාවනා කරනවා. ඒ වගේ පහයින් දෙකක් පස්සේ විසුණු වාසනාව වරිනවා වියක් පාත පිළිතුරායනවා. සම්පීඩනවා. ඒ වාගේ වස්තුවේ අපේ ඈත රටේ ශ්‍රී ලංකාවේ කරගුණා. බොහෝ විශ්වස අධ්‍යය දහස් කරන්නේ ලක්ෂ ගණන් වැඩි විදිය. ඒ කාලවල පහක් ආයතන තිබුණා. ඒ නිසා මේ අවියම අවදීන මේ දෙවන්තයාට කොහොමද සාධාරණයි. ඒක නිරෝධයේ හේතුයි. වාගේ උසස් ප්‍රතිපත්ති කරන්න හොඳම වෙලාව අභ්‍යාසකාරී. මේ වගේ දෙයක් කරන්නේ නැතුව, විදමතාවකේ කරන්නේ නැතුව, ඒලා උත්සාහන්ත වුණා නම් මේක දවසා කරගන්න පුළුවන්. උදේ පාන්දර කරන ආගමික වාක්‍යයකදී මුළු දවසම සාධනාවක් දෙනවා. ඒකම රාත්‍රියේ ඉන්නට යන ඉතල ඒවා මේක සත්‍යල අරගෙන සුසුනි ඇඳලා පිළිච්චේන භාවනා කරන කැපී නිදා ගන්න. ඒ කියන්නේ ජීවිතයේ අත්‍යවශ්‍ය ලක්ෂණය කරගොත් සමාජයේ මේ වීර්යය, ඒ උත්සාහය මෙලොව අනිත් අත්දැකීම් දෙක වැඩක් වෙනවා. සතුටේ දවසක මේ දවස් හතරකට අඩගෙන ඉතර ඒක දැනගත් මහත්මිය කිව්වා. ස්වාමීන් වහන්සේ මම හැමදාම නිදාගන්න ඉතල පන්තිල් අරගෙන උතුම් යදලා තුන් සූත්‍රයෙන් දේශනා කරගෙන ප්‍රඥානාකර දෙයට දෙන්නේනවා. ඒකට දෙන්න යනවා. ඒක කඩෙන්නේ නැහැ. ඒක දකින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒ නිදාගන්න පුළුවන් මට ඒක දවසක් උපදියක් වුණා. ඒ මොකද? ඈ මදාරි දොරකට පමණ මහා නපුරියක් වෙනවා. දැන් සූත්‍රයේ කියන දෙවියන් විසින් වේලා අතනික වාස් පිළිවෙත් වෙනවා ගත්තේ. දැනට මනසේ ඒකේන මහා කොල්ලක් කරගෙන ඇඳේ නිදාගෙන මට පහක් ඇතුවා. ස්වාමීන් වහන්සේ මට නිින්ද කඩ වෙනක පහක් ඇඳෙන්නත් ගන්න. දැන් ධර්ම සත්‍යයක් කියන්නේ ඇදගෙන ඉතල කැරකෙමින් තිබුණු ක්‍රියාකරමින් තිබුණු ඉදිරි සංකාව ඇඳවල පදා ගන්නවා. යම් හේතුවක් නම් ඇඳෙන්නේ නැත්නම් අල්පවා වෙනවා. ඒ වඩවාගෙන පරණති ඈත විදුලි පංකාවක් නෙමෙයි. අර ඉස්සරේ තියෙන්නේ යකඩ වලින් නිර්මාණයේ විදුලි පංකාවක්. ඒක දෙකකින් කරගෙන තිබුණේ පදාන ගන්න ඈත උදේ. යම් එකකින් ඇදෙන ඉතිරන එක තුවාල වෙනවා. ඈත තුවාල වෙනවා. සමහර කීතාවෙත් දෙන්න පුළුවන්. එනිසා ස්වාමීන් මට මේ ලොකු අත්දැකීමක් ලැබුණා. සමා දින කතා ගෙනියන ප්‍රතිපත්ති අරමුණ කරනවා නම් ඒක ආරක්ෂා ලැබෙනවා. ධම්මෝහයේ ප්‍රත්‍යක්ෂ ධර්මචාරණ කියන්නේ මෙන්න නේද කියලා මම කියන්නේ. අත්‍යවශ්‍යයෙන් බොහෝ විස්තරවත් අපි ඒක අත්‍යන්තද කරා. ඒක තමයි ප්‍රවෘත්ති ජීවිතයක් ගෙවන්න ඕනේ කියලා. ඒ මේ අනුව කලබලයේදී අර උපාවත, දීනවත, ඒකුල පුරනවා නම් එදිනෙදාම ඒ ආරක්ෂාව ආනිසංස අපට දකින්න පුළුවන්. ඒ කාලයේ මේ කාලේ කොහොම අවුරුදු කැමති ලංකාවේ විදේශ රටවල අවුරුදු කැමති භාවනා දිනු කරගන්න. බොහෝ බෞද්ධයන්ට ශරීරයේ වේදන ඇති වෙන එපා වෙනවා. මේක සමාධි කරගන්න බැරි නිසා එපා වෙනවා. නමුත් අපි බුදුරජාණන් වහන්සේ උපදෙස් උපදෙස් දෙලා කියන්නේ ගලක් පටන් ගන්න ගමන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැන් කලක් උත්සාහ කරන්නට ඕනේ. ටික ටික ටික ටික උත්සාහ කරන්නට ඕනේ. ඒක කියන අනුකූල දීක්ඛා අනුකූල දිනවා අනුකූල පාඩකඩ. අනුකූලයෙන් දෙන්නට ඕනේ. අනුකූලයෙන් කියන අපිට ඕනේ අනුකූලයෙන් පුරුදු වෙන්නට ඕනේ. අනුකූලයෙන් ක්‍රියා කරන්නට ඕනේ. දැන් මහාසාවේ එකතන කියවුර වෙනවා නෑනේ. ඒ කියන්නේ අගලේ කියන්නේ කියන්නේ වලින් ඕන විදිහට මහාසාවේ කියවුර වෙලා තියෙනවා. ඒ වගේ තමයි බුදු සසුන. බුදු සසුන ගැඹුරට යන්නේ අනුතිරේ සිටේ ඉතිරේ ඥානෙයි. ඒ නිසා මහා සාගරයේ රැඳුණා. ඒ අවස්ථාවේ සමාකමා කරන ප්‍රතිපත්ති කර්ම කර ගන්න අපු දුරු වෙනවනම් ඒක පිළිෙ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාර්යයක්. අපිරදත්තේ ජනසංජේ හතරා කාණ්ඩේ දුක්ඛානිමෝ චිත්තඥාන ප්‍රාණක්ති ඒකාමේ විරිය පාරමී ප්‍රකෘතතුන් වාදයේ පිළිවාක්‍යය මොකක්ද මහා ජනක කියලා අධිකුමරේ කියනවා එගනම් කියන ධර්ම පහදේ සඳහා නැවතනවා මේ කොතොම ජලන ජලනයේ ඉරක් දෙකියා ඒකම ලෑලි කැලක් වහුණා මේක බදාගෙන තියෙනවා ඊළඟට තියෙන ගණිතය දවස් 7ක් තවත් හතක් මේකට මොනතරම් උත්සාහයක් ඕනේද? හැබැයි මේ සීලම එකක් නෙමෙයි. තමන් උදවට සතිය රැකෙනවා. ඔය අගතිය රැකෙනවා. මෞඛ්‍යයන් උපස්ථාන කරනවා. තමන් කර පුතා දිහි කර කර දිහි කර කර තමයි මේ සීලන්නේ. ඉතින් මේ හේතුවට හත් වෙනි දවසට හරියටම කටල සුබකෝන් උදා වුණා. එතුමා බෙදලේ තියාගෙන අද පිළිගන්නවා. එතුමා ප්‍රාර්ථනා කළා හොඳයි. ආසාගෙන නම් මට අද පොයේ දවසේ කරකේ කටකෝරද මේ දවස් හතක් පහක් නඩක් නැහැ. කර්මයේ කටවලගෙන හරි සිතවල යනවා. දැන් සීලයාවක් වෙනා කර කර පිළිදෙනවා. ඊළඟට මොකද උනේ? මම මේකලා දීජාමනාව මේක දෙහිලා ආවා. එයිද මේ කුමාරයාගේ හිත දරන්න කතා කරනවා. සමන් හරි ඒක වැඩක් නේ කරන්නේ. කොහොමද කියලා පොලේට පුළුවන්ද? ඒකෝ ඉත ඉහළ දැල්වා මේ සීලයාවක් වෙනා කරන්නේ ඥානෙ ඉහළ බැලුවා මේ දෙවි කෙනෙක් ඉන්නවා. ඒකට කියනවා මම මේ එක දැනුනේ ඔක්කොම ආමදට වේවුණා. මම උත්සාහය නිසා මොකක්ද ජීවත් වෙනවා. ඉතනක නිස්පද නැහැ. කිතුවක් ආව ගොඩේට ගොමු. වැඩක් කියන්නේ කරක් කරන් තියෙන්නේ නැහැ. ඒකවල කියන්නේ මොකද? කරුණාසයෙන් අලක කෙනෙක් නාමයෙන් කතා කරන්නේ කොහොමද මගේ වැඩ කරන්න අපදෙන්නේ. මොන තරම් පුදුම ඇරයක් තියෙන්නේ. ඒ වැඩේ කරන්න මට දෙන්න කරුණාසයෙන් අලක කතා කරන්න වැඩක් නැහැ. ඒකවල මේ දිව්‍යාංගනා මේ ධර්මයෙන් වඩා ගන්නවා වගේ මහරජා කුමාරයා වඩාගෙන රජේ ආනිගාවතයිදී උදේනේ. සල්සනාවේ සැදැස්සෙව්වා. අන්තිමේ එදාම රාජ්‍ය කරපත් උනානේ. හැබැයි බසපාලක පැවිදිලා සානාධිකාර ලබාන ප්‍රබලෝකය. උනාට රාජ්‍යයේ පස්සලා තමයි මේ ප්‍රීතිවාදී. අපියේ ධර්මයේ ජනමාධ්‍යය. එතන පෙරක් තේරෙන්නේ මහා මොහොත නැත්තේ. කතා සබ්දේ තිපානියෝ ඒකම සබ්දෝ ඒකල්ලෝය ඒකත් අන්‍යතරණති අපේ සිිතේ සතුටක්මතාවය ඒකමයි විරිය කාරණේ මේක තමයි මගේ විරිය කාරණේතාව ඒ වගේ එක જાතියක නෙවෙයි අනන්ත ජාතීන්ගේ වීර කාර්මික පුරණයි ඒ මහෞෂධයන් වහන්සේ මාර්ග පරාජය කොට ලෝකයට දුදුනි එන්නේ මේක නිසා ලෝකයේ ජීවිතයේ උත්තරයන්ගේ නූතන ලැබෙච්ච අපේ මහා බෝසතාණන් වහන්සේට උන්වහන්සේ ඒ රාජ්‍යයක කාලයක් ඉදිරියට වැඩනේ ඥාන සංකල්ප වීර්ය කරමින් මෙන්නා සමස්තේ දක්වාදී පුරනා බෝමුලානා රැඳී ඉඳගෙන සතර මාර්ග මාර්ග පරාජය කොට දෝෂිතා දුන්නා. අපුන් රාජ්‍ය ශ්‍රාවකේ ඒ කරුවක් යනවාට අරු ඒ කරුවක් යනවා කිය සිත්තියෝ ඒ කරුවක් යනවා කිය කර්මගතියෝ ඒ කරුවක් යනවා කිය අනුදාපියෝ අපේ සාසනායකයන් වහන්සේ අනුගමනය කරන අපේද එහෙම වීර්ය කරමින් අපේ ජීවිතයෙන් ලබන්න තියෙන උසස් වර්ධනය ලබන්නට අපු අනිකාල කරගත්තොත් ඒක කරුණාඥාන වාසිතේ කරන්නේ උසස් ගෞරව පූජාවක් වෙනවා දැන් අපි මේ තේමාල් පහන්තුන් කියලා පදාගෙන පූජා කරනවානේ ඒක අපේ හිතේ පිළිසු කරගන්නයි. නමුත් ඒක නියම බුද්ධ පූජාව නෙමෙයි. නියම බුද්ධ පූජාව නම් කාමං දෝෂේ සහායුතේ අක්ඛීතේ අවතිච්ඡතු උපසසතු කාර්යයේ මාතේ ලෝහිතං යත්තං කුරිත සාමේන කුරිත හේනේ කුරිත පරක්කමෙන පස්සබ්දං නැතම් අපාපමිත්‍ර විද්‍යත් සංඛාරං ගායිත්තේ මෙන්න මුදිරේ කරන්නේ අනුශාසනා කළා කියන්නේ එතනකට අපි කියලා දෙන්නේ ගියාම භාවනා කරන්න ගියාම බුදු පුරන්න ගියාම බෙදුනහම කාම ප්‍රචෝද නහරෝ ජාතේ ජවදතු. මේ මගේ ශරීරයේ නහර කාම අරපමණ ඒ සියලු දුක වේවා. උපසත්තු ශරීරයේ මාතලෝ විතර. මගේ ශරීරයේ දේවත් ජීවිතෝ සියලි දේවා. ජාතක පුරුෂ කාමයේ පුරුෂ ඉරියේ පුරුෂ පරක්‍රමයේ පස්සාවා. පුරුෂ ශක්තිය, පුරුෂ වීර්යය, පුරුෂ පරාක්‍රමයේ යම් අරිමස්තේ නැත්නම් යම් විශේෂ ආධිකරණයකට කරන දෙයක් නම් ඒකම කීයේ දිවි කරන්නේ නැත කියලා විස්තර කරගන්නයි සරුවක් යනවාගේ ප්‍රතිචාර තියෙනවා. දැන් යම් කෙනෙක් කරගියනවා. වැටුණා නම් ජීවිතාන්තයේ ගම්පයක නිර්මලව රකින්න උත්සාහවන්ත වෙන්න ඕනේ. යම් කෙනෙක් පන්තිල් රැගෙනවා. ජීවිතාන්තයේ දක්වා පන්තිල් වල නොකන් නොකරන්නේ ජීවිතවත් වෙන්න ඕනේ. යම් කෙනෙක් කොහොමද රැගෙනවා? මේ කාර්යය දක්වා උසස් ගුණේ කුරුදු කරන්න අභිෂ්ඨාන කරගන්න ඕනේ. යම් කෙනෙක් මේ වැඩනවා. මේ කාර්යය දක්වා ඒ ගුණේ අත්මාරින් අභිෂ්ඨාන කරගන්න ඕනේ. යම් කෙනෙක් කාර්යකාර සතිය වඩනවා. එන්නත් යම් කෙනෙක් කණිකර ගන්නවා. කර්මාඥානෙ දිනු කර ගන්නවා. මනාව කලෙක්ට් කරගන්න ඕනේ. මේ තමයි ඒක ප්‍රතිපදනේ විශේෂකෝ කරන්නේ දෙන්න පුළුවන්. අර්ථකථාවේ කියනවා සම්මුද සාධනයේ උචිතය සුසුලෙනවා. සබ්බ සාධනේ ඊර්යවන්තයක් දැකෙනවා. අන්‍ය සාධනවල උපීතයක් දැකෙනවා. අන්‍ය සාධනවල ඊර්යවන්තය දුක් වෙනවා කියන්නේ. ඒක නිදසුන අර්ථයක. අන්‍ය සාධනය කියන්නේ බුද්ධ සාධනේ ඇර වෙන ආගම් වල ඒකට විහිදි කරනවා නම් දුකක් ඒකෙදී. ඒකට පොඩි කරනවා නම් ඒකට තවත් දැනෙනවා. බුද්ධ සාධනයේ උපීත වෙනවා නම් ඒක මහ දුක් විඳීමක්. එයාට අර්ථයක් ලැබෙන්නේ බුදුදහමේ විවිධ කරනවා එයාට සතුටින් ජීවිතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අතගතායකට හැදිලා දැක්කේවා. ඒ අනුව සලකා බැලීමේදී ප්‍රඥාවේ අතර බුදුරජාණන් වහන්සේ විවිධයේ කරමින් බෝධිසම්භාර පුරේනා ලෝකදා බුදු වුණා අදිවන්නා වෙනින කාර්යයේ ප්‍රත්‍යක්ෂ වෙනවා කරගන්නවා. එයාට මේ ලෝකෝත්තර ප්‍රයෝග කරන්නේ සමිනුන ගෞරවයෙන් පිළිගත්තා සීලේක සීලා බුද්ධ පූජා ගෝධි පූජා කරත්වා ශ්‍රාවකලාකමේ බණපතාවලට තරම් දුන්න එවාගේම සුචිත භාවනාගෙන නිර්වාණ ගාමී උසස් කුසල සම්භාරයක් අත්පත් කරගත්තා මේ කුසල සම්භාරය ගෞතම සම්බුද්ධ සාමණේර පරිහාරක වැඩි කරක් ප්‍රයත්නයේ හේතු වේවා එවැගේම සුතේන්ද්‍ර වික්‍රාකාරී මහා කල්හේ පුනරාභ්‍යාසයේ අනිවාර්යය අසරලාකාරී පරිවර්තන කරනවා කියන එකට සාධාරණ දෙයක් එනක බලපලා පරිවර්තන දෙකේ වැටු භූමියෙන් අමාම අනිවාර්යව වේවා ස්වාමීන් වහන්සේ ආරාධක ලෝක පාලක සම්බුදුරජාණන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ බුදු දර්ශනයට බෞද්ධ නේද බෞද්ධ රාජ්‍යයට ආකාරයට ආකාසමිදාන සලසා දැක්වා කතෝ බෝධි විස්සාන්ත නිවන්සෝ ලබත්වා ඉතාලිත නගරා සෑම සත්‍යයේ මේ කුසලේ නොවේ ලෝකුලා සෝතනි කුසලේ ප්‍රේරේවා අප සෑම දිනාගාමී කුසලාන භාවයේ දෙලව ජයගෙන සම්ලෝ ජයගෙන සතර ජයගෙන දෙලතුන් ජයගෙන ආශ්‍රය ජයගෙන කරුණාඥානී භාවනාඥානී මුදුන් සත්‍යේ බුදු සතේ බුදු මහරහතුන් වහන්සේ ආවෝද ප්‍රතිනේතන සේවදාලේ සදාකාලික සාස්ත්‍ර සැතැද ජරාමර සාස්ත්‍ර ප්‍රණීත ලෝකෝත්තර ආග්‍රහමාන නිවන් සුව පිණිස හේතු වාසනා වේවා ආඛ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං සං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්මස්රවණී සීමේ කුසලානි සංසබලෙන් සමත දෙලෝ ජයගෙන සතු බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා අද ධර්මානුශාසනා ප්‍රයත්තු දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ